Yeah. <laughs> භාවනාවෙන් හා අයි කන්ටැක්ට් වලින් යෝගාවචරයේ භාවනා වැඩ පිළිවෙලට සිදුවන අවද ආදීනා විස්තර කර දෙන්න මැනවි. මේක ඇත්තටම මේ කතා කරනකොට එහෙම නැත්නම් එකිනෙකා මේ ප්‍රියදල්මෙන් බලන්න ගියාම ප්‍රධාන හානිය සිදු වෙන්නේ ආධුනිකයට. ආධුනිකයට වැරදි සංකල්පයක් උත් වෙනවා. එයා ඉන්නේ බොහොම අමාරුවෙන් එක ශක්තියක් හදාගෙන. ඒකකොට කතා කරන්න ගියාම මේ ඇහැ ගැටෙනකොට දරා කියා ගන්න බැරි වෙනවා. ඒක නිසා හැම වෙලාවෙදීම මතක තියාගන්න ඕනේ මේ යම් කිසි සමාජයක අභිජීවුම සමාජයේ තියෙන සංවේදී බව දැනගන්නේ සමාජයේ අලුත් ආයත දක්වන ආකල්පයෙන් තමයි. යංග සමාජයේ පොඩි දරුවන් හොඳට සලකනවා නම් ඒ සමාජයේ ඉස්සරහට ලොකු අභිවෘද්ධියකට යනවා. පොඩි නොසලකකට ඉද කරනවා නම් සාරයක් නැතුව අනිවාර්යෙන් පොඩිම අමාරු වෙట్లా ඉස්සරහට සමාජයේ ඒ සමාජයේ අහක යනවා. අමලා මේ ගාන්ධි සමාජය කියලා තිබුණා කඩේක තියෙන වැද්දගත්ම අමුත්ත තමයි පාරිභෝගික කියන්නේ. යාට කඩ ගන්න ඕනේ. යාට ගලකුවේ නැතුව මුදලාලි කඩේකට ලකෝ මේකට ඉඳගෙන ඉන්න මිනිහට පහත් කරලා හලකන්න පටන් බිස්නස් යන්නේ. ඒක භාවනා මධ්‍යස්ථානයේට ඉතාමත්ම ගරුකටයුතු කරන තමයි ආධුනිකය. ඒ ආධුනිකය ගණන් කරකන් නැතුව අනේ මට හිතගෙනත් භාවනා කරගන්න ඉඳගෙනත් භාවනා කරලා කතා කරවත් පුළුවන් කියලා කටමැද බදවන්න ගත්තොත් ආධුනිකයන් කවදාකවත් ගොඩ එන්න හම්බෙන්නේ. ඒ නිසා අපි නිතරම ආධුනිකයට විරුද්ධ දොරක් හදලා තියෙනත් ඕනේ. එයාට සුදුසු පරිසරය. හරියට සවානක පැලසිනකොට සවානේදී ඉතින් යව් වැටෙන්න දෙන්නේ පේලෙන්න දෙන්නේ හොඳට ඒක හයි වෙනකන් සම්පූර්ණ හොඳ තෙතබර සහිත වියේදී අඳුරු පරිසරයක තමයි සවාන හොගන්නේ. ඒක ලොකුනාට පස්සේ එන්නේ කියලා සාමාන්‍ය හොඳට වතුර තියෙන වැට දින ලාක හිතවලා පස්සේ තමයි යා අහුවට වැටට හැදෙන්නේ මේ ලෑන්ඩ් එකේ හිතවල. ඒ හිතුවත් නෙළු රෝගේ හැදිලා හරියනකම් ඒක අමාරුයි. අනිත් ඒ වගේ ආධුනිකයට කලකලා එතකොට ඒක එක විදිහක සංස්කෘතියක් වඩටපත් වෙනවා. අනිත් කෙනාගේ රුචි අසුකම් වලට හැලකිලක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් තමන්ගෙන් ඒ වගේ හානියක් නොවෙන්න වග බලන්න. හැබැයි ඒ දෙක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. තව කෙනෙක් අතින් එහෙම කතාවක් ලැබුණාට තමන්ට ආනන්දනයක් ලැබෙනවා. නැත්නම් එහෙන් මොනවාරි කන්ටක් ආවට ඒක බාධාවක් නොකර ගන්න තමයි හිතාගන්නවා. තමන් අනුන්ට දෙනකොට ශික්ෂාවක් වෙනවා. අනුන්ගෙන් ලැබෙන දෙයට යාර දොස්තව නොපවරනවා. ඒක ලොකු කල්චරයක්. ඒක නිසා දෙවිතිය චර්යාවක් මේක තියෙනවා. තමන් අනුන්ට දෙනකොට පුළුවන් තරම් ශික්ෂාගාරක වෙනවා. තව කෙනෙක් ශික්ෂාගාරක නැතුව හැසිරුණාට ඒක පුළුවන් තරම් ඉව ගන්න ඕනේ. එතකොට එතන තියෙනවා රේන්ජ් එකක්. එතන තියෙනවා ගැප් එකක්. ඒ ගැප් එක තමයි මැචුරිටි කියන්නේ. ඒකදී කියනවා සර්වචන් වහන්සේ සර්වචනාංශයේ කටයුතු වලදී තිබුණු ස්වරයට වැඩපු දවසේ 12000ක් ශිෂ්‍ය පිරිසක් එක්ක ඔක්කොම රහතන් වහන්සේලා කිසි කෙනෙක් දැහැටි ගණ්ඩක් දුන්නේ නැහැ. කිසි කෙනෙක් වතුර එකක් දුන්නේ නැහැ. කිසි කෙනෙක් ප්‍රතිශීලි දුන්නේ නැහැ. සම්පූර්ණ නිරෝධවන්නේ ඉඳලා උදේ නැගිටලා බැලුවා මේ අනගාන අපිට කවුද බ්‍රේක්ෆාස්ට් එක දෙන්නේ. කිසි කෙනෙක් කල්පනා කරේ නැහැ. ඊට පස්සේ කල්පනා කරලා බැලුවා ආවර්ජනය කළා පෙර බුදුරු කොහොමද කරේ කියලා පාත්‍රය හොදාගත්තා. බුදුන් දෙයිසර උනා. අනිත් සියලු දෙනාම පාත්‍රය අරගෙන යනකොටයි අසෝතරාවට මතක් වුණේ සක්විත රජ වෙන හේතුව රජ පැටියා දැන් කිමිලා ඉඳනවා. තාවන්න බැලුව ගියා. ඉහිල මාමණ්ඩිත ගිරේ අන්න වැඩේ ගත්තු අන්න මූලේ ගලී ගන්නවා මොකද කරන්නේ? ගිහින් බලන්නකො මම කියන්න ඕනේ ඕ සුසුන හදන්න උඩට ඇඳ ගන්න මතක නැතුණා. උඩුකය නිරුවත්ව ගන්න විදිහට බලනකොට මොන මල නිඳාවක්ද මේ කරන්නේ හදන්නේ මොකක්ද ඉන්නේ කියලා. ඒක නෑ මහරජා අපි වංශේ පවත්වනවා කියලා. පිස්සු කතා කරනවා අපි මහා සම්මත රාජ වංශේ කවුද රාජ වංශේ හොරපු එකම නෙන්නේ නෑ මේක ආර්ය වංශේ. කියලා බුදුසසු කියන බණ අහලා මේක තේරුම් ගන්නකොට වීදියේ උඩුකය නිරුවත්ව සුවාන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක අනුගේ අප්පා වුණා. අප්පා රජ වුණා. ආරාධනාවක් බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ දන්නේ ඒකට කරන්න ඕනේ. නමුත් මේ ජේතවනාරාමයේ ඉන්න කාලේ මුචිසෝම ජේතවනාරාමයේ සිද්ධි කියලා විසාකාව අනාථපිණ්ඩික රජතුමා පින්දිසාක රජුරෝ කුසල රජුරෝ ඔක්කොම රාජ්‍ය අනුග්‍රහයේදී සියලු පහසුකම් තියෙදි බුදුරජාණන්සේ තියෙන කරා වස්තිවර ජීවම මිලිරවලින් ඒක ප්‍රකාශ වෙච්ච ගමන් ඔක්කොටම විශේෂයෙන්ම බුදුරජාණන්සේක චාරිකා වර්ණ සංගයයට ප්‍රශ්නයක් නැහැ කට්ටිය වදිනවා. රත්තුන්න මේක මහා විශාල ශෝක්ෂයක් වුණා. මේ පහසම ඔක්කොම චේතු උසනාසෙ පිට වදිනවා. අසලින් මෙදාර කොසල් රජු ගිහිලා කිව්වා අවසරයි මම මේ රටේ රජු මම වහන්සේට ආරාධනා කරනවා. සම කඩපාඩම් මට කියන්න. ඒ ඉන්නොත් අපි කැමති. හොඳ හොඳයි කිව්වා කරබනේ. මොනවද කියන්නේ? පිළිවෙත් රජු කිව්වා නාපදින්ට ගිහින් උඹට මා ප්‍රධාන දායකයනේ මම ගියා බුදුහාමුදුරුවෝ වචනේ බාරගත්තේ නැහැ. ආයෙත් වශයෙන් ආනන්දින් කියතුම සාමාන්‍ය බුදුහාමුදුරුවෝ කතා කරන්නේ බොහොම ගෞරවයි. වචන වැඩි කරලා බුදුහාමුදුරුවෝ වේද වේ කියලා. වැඳලා කිව්වා මගේ ගෙදර 1500ක් සංජානන කරාට කොයි වෙලාවෙ සාසන පන්නලා තියෙන පඤ්ඤත්තානිය ආගනානි හොන්ති. සීලට වැඩියොත් එතන උපස්ථායක වෙන්න උපස්ථාන කරයි. දවල් ගන්න වැඩියොත් නව වහන්සේට යමක් අඩුමක් අපිට දැනවදා ගන්න මම ආරාධනා කරගෙන විශාල සමාජ සේවයක් ශාසනික කරන වැඩින්දී කියලා. හොඳ හොඳයි දුරුසහඳු පිළිගත්තේ. එසේ ඉසාකාව ගියා. ඉසාකාව මෙහෙලා කියලා අර වගේම කිසිම විදිහකට වෙනස් වෙන්නේ නැහැ. මේක පැතිරෙනකොට අනාසබිනික තිරසමාට frustrated පස්සේ ජීවිතේලා දවස් තුනක් යාම ගත වෙනවා. මුදින් නැති දේශනාරාමයක් කොහොමද හිතන්නේ කියලා. ඉතින් කන්නේ නැහැ. පිටේ පැත්තට හැලපු කියනවා. ඉතින් මුළු මාලිගාවම මුස්ලිම්තුන් ගහලා කිසිම බිස්නස් එකක් දුවන්නේ නැහැ. ඉකොනොමික් රිසෙෂන් එකක් ඇවිල්ලා. ආර්ථිකය දුවන්නේ නැහැ. අනේ ඒ දවසේ ඉපදිච්ච මේ මේ 16ක් ඉඳලා තියෙන අම්මත් 16ක් තාත්තත් 16ක් මෙයා ජීවිත දාගෙන ඉඳලා පුණ්‍ය කියලා නම තියලා ඒකේ වැළවල මිනිස්සු ඔක්කොම වසදී කරගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. පස්සේ ගිහලා අම්මා එනකොට මොකද මේ යන්නේ ඔබ පය යන ඔබට මොනවද තේරෙන්නේ කියලා අම්මා සංජිකාය තාත්තකාර කියනකොට මේ මොකද වෙලා තියෙන්නේ මේ ඔක්කොමලා නිකන් මේ දැනගහත් රෝම් කිච්චනවා කියනවා මොකද කියලා අර ගෙල්ලට බැල්ලේ දෙවල් පස්සේ ගිහලා අම්මට උරකල් කළා අහලා තියෙනවා මොකද කාරණාව කියලා ඒක උඹට කියා මහරජුතුන් කරන්න බැරි දෙයක් මේ බුදුහාමුදුරුවෝ යන්න හදනවා එනිසා මේකිට කල්පනා වෙලා තියෙනවා ඒගොල්ලෝ chance එක කියලා ඊට පස්සේ කළු මම බුදු ආමසෝ නතර කරලා දුන්නොත් මොකද වෙන්නේ කියලා. අම්මා කිව්වලු උඹ තියා මහරජුමන්නත් බෑ අනාථ වෙන්නේ කිසිමකට බෑ විසාකාවකට බෑ කියලා. ඊට පස්සේ මේක කිව්වලු මට සිසුමන්න කතා කරන්න පුළුවන් කියලා. අම්මා කිව්වලු උඹට කිය අපටත් නෑ chance එකක්. සාහසිකුට යන්න බෑ ඒ ලැබුණේට කියලා. ඊට පස්සේ මේකෙදි ඉන්සිස් කරා. බේරන්න පුළුවන්. අම්මනේ ගෝනේ මට ඩාන්ස් එකක් දෙන්නකෝ කියලා. ඊපස්සේ අම්මා ගිහිල්ලා ඉතින් ප්‍රධාන දාශයට කියලා ප්‍රධාන දාශය ආරක්ෂකට කතා කරලා කොහොම හරි කරලා සිස්ටමයි ඉන්න මාලිකාවට මේක කොහොම හරි කියලා. ඒකට දිනසම පිටියකට ඇවිල්ලා මුදිරු. ඊපස්සේ තන ගහලා වැඳලා ස්වාමී පක්ෂයන්ට ප්‍රනාද මට වචනයක් කතා කරන්න අවශ්‍යයි. එන්නේ සිස්ටම වල කරදරේ මල වාතයෙන් එන හැල බලලා තියෙනවා. අනුසකවලු මොකද මේ කියන්නේ? ඉතින් උඹේ වැඩක් බලාගන්නේ